ගැටීමක් නැහැ ව්‍යාපාදයක් යම් කිසි තැනකට බැඳිලා හැඳිලා ඉන්නවා යමක් අල්ලාගත්තු යමක් අල්ලාගත්තේ නැත්නම් සීනියක් මිද්දයක් නැහැ ඒ වගේම නොසන්සුන්කමක් කැවීමක් ඔක්කොම එන්නේ යමක් අල්ලාගත්තු අත්තරපුවාම නොසන්සුන්කමක් නැහැ පසුතැවිලි නැහැ යමක් අල්ලාගත්තොත් කැඩේ විදේ විනාශ වෙයි කඩයි විදේ විනාශ කරයි කැඩේ විදේ විනාශ වෙයි යයිද මේ ආදි සැකවලින් පිරීලා අත්හැරලා නිදහස් වුණොත් ඒ සැක එකක්වත් නැහැ එහෙනම් පංච නීවරණම නැහැ. අත්හැරලා නිදහස් වෙච්ච දාත්කය දැක්කාට පස්සේ අන්න එහෙම ක්‍රමයක් මම දැක්කනේ දවරුක්ෂේ වෙන්නේ පොඩි කාලේ. අල්ලාගෙන ඉන්නේ අත්හැරපුවාම සාන්තත්වයටපත් වෙන්නේ නැහැ. අන්න නීවරණ දුරු කරන ක්‍රමී. අල්ලාගන්නේ වනිසා ගිනියනවා. අතාරන වැඩි මිදී ගියාම නිදහස. එහෙනම් මොනවද මම අල්ලා ඉන්නේ? මේ මේ දේවල් අල්ලාගෙන ඉන්නවා කියලා දැන දැන. අන්ලයින් එක අත්හරින්න මග පාදා ගත්තාම නිදහස් වුණ හැකියි. අන්නේ නිදහසට එනකොට નિરાයාසයෙන් ධානයටපත් වෙනවා. විපුල ලෙස වැඩෙනවා. බොහොම ලේසියෙන් ධානයටපත් වෙන්න පුළුවන්. අල්ලා ඉන්න තාක්කල් ඒ මට්ටම ඉක්මොල යන්න බෑ. මෙන්න ආර්ය මාර්ගයේ උන්වහන්සේ ඒ පරිේශනයේදී ලෞතර බුද්ධත්වයට තේමාව කරගත්තේ ඔන්න ඔය තේමාව. අත්දැකීම මොකද්ද? දඹරුක් සේවනයේදී නිදහස් වෙලා හිටපු වෙලාවේදී ලැබුව සාන්තිය. ඒ තේමාව කරේ තමයි අල්ලාගෙන වඩන එකක් නෙමෙයි අත්හැරීමේ වඩන එකක් කියලා දැනගත්තා. අල්ලාගත්තොත් ආර්ය මාර්ගයක් නෑ. අසාරත්වයේ දැනගෙන අත්හැරීම වැළී මිදියොත් මාර්ගය වැඩෙනවා. ආර්ය මාර්ගයේ ධානය කියන්නේ කුමාරයාට ආවරණ වාගේ. නැති වෙන්නේ නැහැ. ධාන අභිඥාවලින් පූර්ණයි ආර්ය මාර්ගය. අමුතෙන් දෙහන් බලන්න අවිඥා බලන්න දෙයක් ආර්ය මාර්ගයනේ. ආර්ය මාර්ගයේ සියල්ලෙන් පූර්ණයි. එහෙනම් ඒකයි මේ පින්නුයි. ඉතින් අදත් වෙනකන් පස්සේ ලිව පොත්වල ඉස්කෝල ළමින්ගේ පොත්වල දබ රුක් සෙවෙන්දි ආනාපාන හතිය වල බුදු වුණා කියලා මේ මේ විදිහට ප්‍රථම අධ්‍යයනයටපත් වුණා කියලා. මෙහෙම ලියා තියෙන එකෙන්ද අපිත් අද පටලවාගෙන ඉන්නවා. අර හුස්ම අල්ලා ගන්නම දඟලලා. ඉන් අත්‍යලී නොවැළී මිදී නිදහස් වෙන සාන්ත සත්වයටපත් වෙනවා ධර්මාභෝධී. එතන ධානා මාර්ගඵල අවිඥා සියල්ලෙම පූර්ණ වෙනවා. දිවස දිවකනත් ඒ තුල ලැබෙනවා. ඉතින් ඔවා මේ පස්සේ පොත් ලියපු ගහ තමයි පැටලිලා තියෙන්නේ. මේ කටින පූජාව මහත්ඵල මහානිසංසයයි කියලා හිතන් කියන කාරණයක් වෙන්නලා තියෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා අහනවා. දැන් මේ කටිනය පූජා කරන්නේ වික්ෂුන් වහන්සේ නමක වස් කාලයක වස් ආරාධනා කරලා ඒ වස්සසව තුන් මාසේ වස්තුන් මාසයක් අපපස්ථාන කරලා උන්වහන්සේට ආර්ය මාර්ගයේ පූර්ණය කරගන්න නිදහසේ මඟ පාදා දී. කිසිම දෙයක අඩුවක් කරන්නේ නැතුව තුන් මාසයක් ගමේ ඉන්න පිරිසක් වික්ෂුන් වහන්සේලා කීප දෙනෙකෝ එක ළමක්ව කවුරු හරි වැළඳවාගෙන ස්වාමීන් වහන්සේට නිදහසේ ඔබ වහන්සේ කටයුතු කරගෙන අපි මඟ පාදලා දෙනවා. මේ තුන් මාසෙ තුලම. ඔබ වහන්සේට කිසිම දෙයකට දොට්ට වහින්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ වහන්සේට කිසිම දෙයක් හොයන්න මහන්සි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ වහන්සේ දානට ආරාධනා කරනවා අපි මේ තුන් මාසෙ. ඔබ වහන්සේගේ අඩුපාඩු සියල්ල බලනවා. අසනීප ලෙඩදුක අපි බලනවා. ඔබ වහන්සේ නිදහසේ ඔබ වහන්සේගේ කටයුතු කරගන්න අපිට කරන්න පුළුවන් උපකාරය මෙන්න මේකයි කියන එක තමයි වසාරාධනා කරනවා කියලා කිව්වේ. වික්ෂුන් වහන්සේ නමකට තමන්ගේ නිදහසේ ප්‍රතිපත්ති පුරා ගන්න අංග සම්පූර්ණ කාල වේලාව නිදහස ලබා දීලා ගමේ ඉන්න දායක පිරිසක් විසින් ඒ සියල්ල හොයා බලා ඉටු කරලා දෙන කාලය. මෙන්න මේ අවස්ථාවේදී ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්න සියලු ආකාරයෙන් පහසුකම් සලසා දෙනවා නම් යම්කිසි පිරිසක් මේට වඩා කරන්න මේ ලෝකේ උදව්වක් උපකාරයක් නැහැ තව කෙනෙකුට දෙන්න පුළුවන් වටිනාම ඉහළම වටිනා උපකාරය තමයි නිවන් දකින්න මඟ පාදාගෙන කටයුතු කරන කෙනෙකුට ඒ සඳහා පහසුකම් සලසා දීම. එච්චර වටිනා උදව්වක් මේ ලෝකේ තවත් කරන්න ඉතුරු වෙන්නේ නැහැ. ඊට අර තියෙන ඉහළම උදව්ව මොකද්ද? එබඳු වටිනා දහම දේශනා කරලා මාර්ගය ලබා දීම කියන උත්තරීතර ගුණයට දෙවෙනි වෙන්නේ. ওই ටික. අපෝපස්ථානය තුළින් අග්‍රසේයට පළවෙනි වෙන්නේ මොකද්ද? නිවන් දකින්න කටයුතු කරන්නා වූ පින්නතුන් කෙරෙහි හැකි ආධාර උපකාර කරනවා නම් ඉහෙලින්ම කරන්න පුළුවන් අවස්ථාව තමයි කටින මේ වස් කාර්ය කරන්නේ. අන්න ඒ බඳු ආරාධනාව තමයි වස් ආරාධනාව කරනවා කියලා බාර දෙන්නේ. වස් කොට්ටක් පින්නමන කියලා කියන්නේ බලාපොරොත්තු ඕකයි. මොනම දෙයක් ගැනවත් හිතලා බලන්න ඉඩක් තියන්නේ. හොඳ හෝදිසියෙන් ඉන්න මොනවද අඩුපාඩු? මොනවද අසනීප? මොනවද ප්‍රත්‍ය වෙන්න තියෙන බී? මොනවද ආහාර? මොන මොන වෙන්ද උන්වහන්සේට අවශ්‍ය කරන නිදහසේ ඒ මානසිකත්වයේ ගොඩනගන්න යථාර්ථයට එන්න උන්වහන්සේට උදව් උපකාර මොනවද? මොනවද අඩුපාඩු කියලා හොයලා මෙන්න මේ සියලු අඩුපාඩු ඉටු කරන්න ගමේ පිරිසක් එකතු වෙලා භික්ෂුන් වහන්සේලා හෝ වෙන් කරගෙන අන්නේ බඳු කරන කටයුත්තට කියනවා වස් ආරාධනා කරලා වස් කාලයේදී කරන අපපස්තාය. මෙන්න මේ ටික අංග සම්පූර්ණ කරලා ඉවරනාට පස්සේ උන්වහන්සේ වරින්ද ඉස්සෙල්ලා. උන්වහන්සේගේ සිවුරු ආදී සියලු සිව්පසේ අලුපාඩු බලලා රටපිරිකර ආදී අලුපාඩු බලලා සියල්ල පූර්ණ කරලා දී නැටන් උන්වහන්සේගෙන් අන්තිමට තුන් මාසයක් තිස්සේ තමන් කළාපු දේවල් වලට ප්‍රසාදයේ පිස පුණ්‍ය අනුමෝදනාවක් කරව ගන්නවා. උන්වහන්සේ තුන් මාසික තිවිච්ච සිද්ධි ඔක්කොම කියලා. මේ තුන් මාසෙත් තුළ තමන්ට ආදාර කරපු උපකාර කරපු ඔක්කොම විස්තර කරලා. ඒ කරගත්ත මහා පින කැටි කරලා. තුන් මාසයක් තිල කරගත්ත සියලු පින එක විට සිහි කරවලා දෙනවා. මෙන්න මේ සිහි කළ දීමේ වටිනාකම අසීමිතයි. මේ නිසා තමයි කටින චීවරය දෙන දවසේ සියල්ලම සම්පූර්ණ කරලා දීලා. ඔය ටික කරලා දීමේදී ඇති වෙන චිත්ත ප්‍රසාදය අසීමිත වෙනවා. ඒ ගමේ ඉන්න දායක මණ්ඩලය කැප වෙලා හිටිය අකාලය. ඒ කැපවෙච්ච කාරණේ යලි සිහි කරලා දෙනවා. අන්න ඒ වෙලාවේදී ඇති චිත්ත ප්‍රසාදය සම කරන්න එකක් නැහැ. ලෞකික දාන අතර. අන්න ඒ නිසා ලෞකික පින් වලින් කටන චීවරේ පින මහත්ඵලයි මහයි සංසාර කිව්වේ ඔන්න ඒ කාරණේ මුල් කරගෙන. මහත් ඵලයි මහා නිසංසයි. කාරණා දෙකක් උතන තියෙනවා. ඒ කරගත්ත පිට ඒකාන්තයෙන් නිවන් අවබෝධ කරගෙන ඉඳපු උපකාරය. තුන් මාසයක් නිවන් අවබෝධ කරන්න කලාව උපකාරී යම්තාක් මහත්ද. ඒකාන්තයෙන් සියල්ල කැටි කරලා කරපු එක අනුමෝදනාවෙත්. ඒ කැටුවෙච්ච මහා පින්කන්දරාව. ඒකාන්තයෙන් Tamanට මහත් ඵලයක් ලබන්න හේතු වෙනවා. මේ ලෝකයේ එක එක සත්‍යය ඵල ලබනවා. පින් කරලා දෙව්ලෝ උපදිනවා. ඒකත් දිව්‍ය ඵලයක්. භාවනා කරලා බඹලවත් උපදිනවා. ඒක බ්‍රහ්ම ඵලයක්. පින් දහම් කරලා දාන දින හිතුව වෙලා උපදිනවා. මහා ධන ධනවතුන් වෙලා උපදිනවා. ඒක ධනවත් ඵලයක්. හැබැයි එකක්වත් ගෙවිල යන ඵල මිසක් ඔය මහත් ඵල එකක්වත් නැහැ. යම් ඵලයක් මහත් වෙනවා නම් ලැබිච්ච ඵලේ අඩුවෙන්ද මහත් වෙනවා මිසක්. එහෙනම් මොන ඵලෙද මහත් වෙන්නේ? සෝවාන් ඵලයේ ලැබුණොත් නම් කවදාවත් අඩු වෙන්නේ. තව තවත් මහත් වෙනවා සකෘදාගාමි ඵලයේ ඒක වර්ධනය වෙනවා. අනාගාමි ඵලයට වර්ධනය වෙනවා අරිහත් ඵලයට වර්ධනය වෙනවා. එහෙනම් අන්න එකට යම් කිසි දෙයක් හේතු වෙනවාද යම් පිනා. කවදා හරි Tamanට සෝතාපන්න ඵලයටපත් වෙන්න හේතු වෙන දහසකට ආකාරයෙන් ආධාර වෙනවාද? අන්න මහත් ඵල කරන කිනක් වෙනවා. නිසා අංශය කියන්නේ නිස්රේ කරන අංශය. නැහ ලෝකේ ඇසුරු කරන අංශය. දෙවි වුණත්, බඹ වුණත්, සක්විති රජ වුණත්, මහා ධන කුවේරයෙක් වුණත් මොන තැනක හිටියත් ඔක්කොම ලෝක නිස්රයයි. ඒක නිස්රේ අංශයක් මිසක් අනිස්රේ අංශයක් නෙවෙයි. එහෙනම් මේ මහත්ඵල ලබනකොට මොකද වෙන්නේ? ලෝකේ නිස්රේ කරගෙන හිටි ලෝකේ අත්හරින්න නොහැලී මිදී යනවා. අනිස්රේටපත් වෙනවා. අන්න අනිස්රේ අංශයට වහින්නේ මොකද්ද? අන්න අනිස්රේ අංශය තමයි මහා අනිස්රේ අංශයේ මහා අනිසංශය. මහා ආනිස අංශය. මහා අනිසංශය. එහෙනම් අත්හැරින්න නොහැලී මිදී ගිහින් ලබන නිවන. එහෙනම් මාර්ගඵලයටත් නිවනටත් හේතු වෙන්නා යම් පිනක් ඇද්ද මහත්ඵලයි මහානිසංසයි කියනවා. මෙන්න මේකයි ආර්ය විනයේ මහත්ඵල මහානිසංස වෙන්නේ. එහෙනම් ආර්ය මාර්ගය පූර්ණේ කරගන්න යම් ආධාරයක් උපකාරයක් කරපු ඒ පින්දහම. ඒ හේතු කළා මිස වෙන රජ සැප සිටු සැප බලාගෙන කළා නෙමෙයි. ලෝක සම්පත්තියක් බලාගෙන කළා නෙමෙයි. පරමාර්ථය මොකද්ද? අනේ මේ ආර්ය උත්තමයන් වහන්සේලා. මෙන්න ආර්යත්වයට පත් වෙන මේ කටයුතු කරන මේ පින්වත්තුන් වහන්සේලා. ඒ උත්තරීතර වන්නා වූ නිවන් ඵලයේම ලබත්වා ඒ සඳහා අපගේ මේ ආධාරය ඒ සඳහා කියන උපරිම හැඟීමෙන් තමයි අර සත්කාරය කරන්නේ. මේ කරන පිනේ මට දිව්‍ය ලෝකයන් ලැබේවා බඹලෝ ඒ જાතියව එතනනේ. අන්න ඒ නිසා නිවන මුල් කරගෙන නිවන් මඟ පාදා ගන්න උත්තරයන්ට නිවන සඳහාම වේවා කියන අදිෂ්ඨානයෙන් යුතුව අපපස්ථාන කරව පින. Tamante ඒකාන්තයෙන් මහත්ඵල කියනවා මාර්ගඵල ලබන්නත්, මහානිසංස කියනවා නිවන ලබන්නත් හේතු වෙනවා. එනිසා මහත්ඵල මහානිසංසයි කියන්නේ ඒක. මේ මංගල සූත්‍රය ගැන උගක් විස්තර තියෙනවා පස්සේ වෙලා ඊළඟ වෙලාවට ගමු. යන්ත අවසරය බලලා. දැන් මේ චිත්තයකින් විඥාන හට ගැනීමේදී මේක ගැඹුරු ප්‍රශ්නයක්. නමුත් මේකත් දැනගත්තට හොඳයි අපිට. මොකද හිතක් අහට ගෑන හැටි අපි දැනගන්න ඕනේ. හිතක් සුද්ධ වෙන හැටි දැනගන්න ඕනේ. මේ කියන දෙකත් අපි දැනගත යුතුයි. මොකද ගැඹුරු වුණාට තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ චිත්ත විඥාන කියන අවස්ථාවටපත් වෙනකොට විඥාන ස්කන්ධයට කියන தත්ත්වයටපත් වෙනකොට අවස්ථා නවයක් ගත කරනවා හිතේ අවස්ථා. පබස්සර මිදම් භික්කවේ චිත්තං කියන සුද්ධ පවිත්‍ර චිත්ත ස්වභාවය. තමයි ඉස්සෙල්ලාම චිත්ත කියලා කිව්වේ. ආරම්මන විඥානන ලක්ෂණං චිත්තං පබස්සර මිදම් භික්කවේ චිත්තං කියලා දෙආකාරයකින් පෙන්නනවා. අරමුණු වල විවිධත්වයේ දැනගන්න ලක්ෂණේ හිතයි. මේ රූපයක්, මේ ශබ්දයක්, මේ ගන්ධයක්, මේ රසයක්, මේ ස්පර්ශයක්. ඒ විදිහට විවිධත්වයේ දැනගන්නවා. ඔයින් එහාට හිත දුවන්නේ නැහැ. මෙන්න හිතක ලක්ෂණේ. හිත ප්‍රවාසර වුණා නම් එයින් එහාට යන්නේ නැහැ. ඇහැට පේන්නේ රූප බව දැනගන්නවා. කන්ට ඇහෙනවා ශබ්ද කියලා දැනගන්නවා. නාසයට දැනෙනවා ගන්ධ කියලා දැනගන්නවා. දිවට දැනෙනවා රස කියලා දැනගන්නවා. කායර දැනෙනවා පහස කියලා දැනගන්නවා. හිතට දැනෙනවා ධර්ම කියලා දැනගන්නවා. ඔන්නේ කියන මට්ටමෙන් එහාට තව ඇලීමක් බැඳීමක් හටගන්නේ නැත්නම් යම් මනසක. යම් හිතක. මෙන්න මේකට කියනවා චිත් ප්‍රබස්සර මිදම් බිකවේ චිත්තං කියනවා චිත්ත කියන தත්ත්වෙටපත් වුණා. මෙන්න මේ චිත්ත කියන தත්ත්වයේ තියෙන අරිහතුන් වහන්සේලා. අරිහතුන් වහන්සේගේ හිත ඇහැට පෙනීම තියෙනවා. පෙනීම හඳුනනවා. කන්ට ඇහෙනවා අහන එක හඳුනනවා. දිවට රස දැනෙනවා රසය හඳුනනවා. නාසයේ ගන්ධය දැනෙනවා ගන්ධය හඳුනනවා. කයට පහස දැනෙනවා පහස හඳුනනවා. හැබැයි මේ මැත්තේ ඇලී ගැටි මුලාවටපත් යන ගමන ඔක්කොම ඉවරයි. මෙන්න මේකට කියනවා චිත්ත ස්වභාවය. දැන් ඊ මෙහා ඉන්න අය තියෙන ওই මට්ටමේ මෙහාට බහැලා විඥාන ස්කන්ධ වල ඉන්නේ. අසුර කරන්නේ චිත්ත කියන එක අවස්ථා 9කින් කහට ගැනිච්ච තැනක තමයි මේ ලෝක සත්‍යය ඉන්නේ. පුතඥ ලෝක සත්‍යය. විඥාන ස්කන්ධයකයි බැඳිලා ඉන්නේ. ඇලිලා ඉන්නේ. දැන් මේ தත්ත්වය ආපහු සුද්ධ කරගෙන ආපහු යන්න ඕනේ. සුද්ධ වෙන්න. නම අවස්ථාවක් තියෙනවා හිත කහර ගැනෙනවා. චිත්ත කියන අවස්ථාවෙන් පස්සේ ගැනෙනවා මනෝ කියන එක. චිත්ත මනෝ වෙනවා. ඔයා මතක තියාගන්න මොකද නිතරම කිය කියන එකේ තේරුමකුත් නැහැ. මොකද මේවා මෛත්‍රී ඉස්ලාම හුඟක් කියා තියෙනවා. චිත්ත ළඟට මනෝ වෙලා මාන සං කියන අවස්ථාවටපත් වෙනවා. චිත්ත මනෝ මාන සං. ඊළඟ හදයන් කියන තැනටපත් වෙනවා. මේ හිතේ අවස්ථාව. ඊට පස්සේ පණ්ඩරම් කියන අවස්ථාවටපත් වෙනවා. හදයන් පන්න මනෝ ඊළඟ චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩරම් මනෝ මන ආයතන මනගත දේට අනුව මන ආයතනයක් කරගත්තා තත්ත්වයටපත් වෙනවා. ඒක විග්‍රහ කරලා දෙන්න අපස්. මනෝ මන ආයතන. ඊට පස්සේ ඒක අග්‍ර කරගත්තා තත්ත්වයටපත් වෙනවා මනී ඉන්ද්‍රිය. ඒතොර අග්‍ර කරගෙන තියෙන මේ ලෝකේ. ලෝකේ අග්‍ර කරගත්ත තැන ඉඳලා මොකද වෙන්නේ? ඥානෙ වැහිලා ගිහලා විඥානං වෙනවා. දැන් හිතෙන් ගන්න පුළුවන් වැඩේ ගන්න බෑ විඥාන වලට. ඔය විඥාන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ මතක සටහන් කළ එකතු කරන්නේ විඥාන ස්කන්ධයට බහැලා විඥාන ස්කන්ධයේ අතීතය අතරින්නෙත් නෑ අනාගතය අතරින්නෙත් නෑ වර්තමානය අතරින්නෙත් නෑ ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් උතුම් පොළම අල්ලගෙන මෙන්න මෙතන පතනවා විඥාන ස්කන්ධයට බහින එතකොට ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මේ තුනේ අතීතයත් අල්ලගෙන වර්තමානයත් අල්ලගෙන මතු අනාගතයත් ඒ අනුව ගොඩනගන්න බලාපොරොත්තු තියාගෙන යම් මානසිකත්වයක් තියෙනවා නම් අන්න යාට තියෙන විඥාන ස්කන්ධය ආගන්තුකේන උපකිලිටේන උපකිලිට. ආගන්තුකෝ උපකිලිටෝනේ කිලිටි වෙලා ඉවරයි හිත. දැන් මේක තමයි සුද්ධ කරගෙන යන්න ඕනේ ආපහු. එයා අපි සුද්ධ වෙන්න අසුද්ධ තත්ත්වයට පත් වෙන හැටි බලන්න ඕනේ චිත්තවල ඉඳලා. නැ චිත්ත කියන්නේ අර අපි ඉස්සෙල්ලා කිව්ව විදිහේ අරිහතුන් වහන්සේගේ ස්වභාවය තමයි ප්‍රධාන වශයෙන් සුද්ධම චිත්ත. දැන් ওই චිත්ත කියන தત્වේ අරමුණ දැනගන්නවා මිසක් දැනෙනවා මිසක් ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ නැහැ. මෙන්න මේ ස්වභාවය තමයි චිත්තවල ස්වභාවය. දැන් ওই චිත්ත කියන ස්වභාවය අර අවිද්‍යාව තෘෂ්ණා යථාබෝධයෙන් දුරු කරලා තිබුණේ නැත්නම් ওই ස්වභාවය කලකදී සුද්ධ වෙනවා හැබැයි අනුසය කිලේ සහිතව ලෝකේ අල්ලගන්න දෙයක් නැති වෙලා ලෝකේ විනාශ වෙච්ච කාලේ. ලෝක සත්‍යයට අල්ලගන්න ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ලෝකයක් නැහැ. බැලු බැලුව තැන තියෙන අහස විතරයි. ශරීරයත් ඒ જાතියේ සිවුම් වෙලා ඉතින් අහස දකින්න ශරීරයක් තියෙනවා. ඒ ශරීරයත් ඇහැර පේන කන්ට අල්ල ගන්න පුළුවන් එකක් නෙමෙයි. මෙන්න මේ මානසිකත්වයේ ලෝක සත්‍යය පොදුවේ ලෝක විනාශයේදී ගොදුරු වෙනවා. තමන්ගේ තිබිච්ච දේපොළ නෑ හිතවතු. ඒ වගේම වස්තුව මේවා ඔක්කොම එකින් එක දැවිලා දැවිලා ගිහිලා විනාශ වෙලා මහා මුහුදුත් හෙදිලා මහ පොළොවක් දැවිලා පිටිය අඩු වෙලා ගිහිල්ලා විනාශ වෙනකොට ශරීර ගන්ධබ්බ කායික කියන தත්ත්වයට ක්‍රමක්‍රමයෙන්පත් වෙලා ඒ தත්ත්වෙ පිච්චෙනකොට ඊට තරහ සියුම් රූපයන්ගෙන් හට ගන්නවා මෙන්න මෙහෙම පරමාණුක ශරීර හට ගන්නවා අතිසියුම් කිරණ ශරීර මෙන්න මේ කිරණ ශරීර තමයි සියලු ලෝක සත්වයේ ඒ කාලේ ඉන්නේ ඒ කිරණ ශරීරයකින් හිටපුවාම ඒකට බලන්න පුළුවන් පෙනීම තියෙනවා කිරණ ඇහැට පේනවා කිරණ කනට ඇහෙනවා. දිවනාසයේ ශරීරයේ කියන ඒවා කිරණ කය හටගෙන තිබුණාට ඒවට ගෝචර කරගන්න දේවල් ලෝකේ නෑ ඔක්කොම පිච්චිලා. දැවිලා අළු වෙලා ගිහින්. දැන් පේන්න ඉන්නේ කවුද? බලන් ඉන්නේ කවුද? අර જાතිය මිනිස්සු ඉන්න අය පේනවා. ඒ වගේම ශරීර ඇති අය පේනවා. ඒගොල්ලෝ කියන එක ඇහෙනවා. එයින් එහාට දිවනාසයේ ශරීරය පිනවන්න කාටවත් දෙයක් ඉතුරු වෙලා නැහැ ලෝකෙ. මෙන්න මේ නිසා ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ලෝකේ අල්ල ගන්න. රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ලෝකේ වදා ගන්න. වස්තුවක් නැති නිසා. ඒ ලෝක සත්‍යයන්ගේ මනස නිදහස් වෙනවා. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ලෝකේ දැකලා යථාර්ථය ලබාගත් මානසිකත්වයක් නෙමෙයි. එනිසා කියනවා රාග අනුසේ සහිතයි. අරමුණ ආවොත් ආයි මතුවෙන්න හේතු දිනවා. හැබැයි తాවකාලිකව සුද්ධ වෙනවා. මෙන්න මේ චිත්ත ස්වභාවය මේ ලෝක සත්‍යයන්ට හම්බ වෙනවා පොදුවේ. එදාට. ඊට පස්සේ මොකද වෙන්නේ? ක්‍රාක්‍රමී මේ මානසිකත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා නැවත වතාවක්. ඒකට හේතුව මොකද්ද? ඔව්වේ ලැබූ ශක්ති විශේෂයෙන් ජීවත් වෙලා. කල්ප ගානක් හරි ඉන්නවා. එහෙමද ඒ ආයුෂ ගෙවුනහම එයාට ආයෙසර මතක් වෙන්න පටන් ගන්නවා. අර අතීතයේ මතක සටහන්. අපි මෙහෙම ලෝකෙක හිටියන්නේ. ඒ ලෝකෙ මෙහෙම දේවල් තිබුණා. දැන් නැහැනේ. අනේ අපි ආයෙසරයක් ඒ වගේව හම්බ වුණා නම් අන්න මැනගත්තා. චිත්ත මනෝවලට වැත්තා. දැන් මොකද වෙන්නේ? හිතන්න හිතන්න ඒකට හිත හිටිනවා. ඒකට අවශ්‍ය කරන්නා වූ දේවල් ලෝකේ පහළ වෙන්න පටන් ගන්නවා. ඒවා සමග සංහේවත් එකතු වෙනවා. ඒ මනගත දෙයට මනසේ චිත්ත එකතු වෙනකොට දැන් චිත්ත අවස්ථාව ගිහී මනෝ අවස්ථාවට ආව. මනෝ අවස්ථාව වික්ක ගිහිල්ලා විද්‍යාමාන විත්‍යව සමග එක් වෙන්න පටන් ගන්නවා. ලෝකේ හැදෙනකොට ලෝකේ දැකලා මැන ගන්නවා. ආන් ඉස්සරහට විද්‍යාවති ලෝකේ එනවා. ආයි හැදෙනවා. දැන් එකතු වෙන්න එකක් තියෙනවා. ආ ලෝකයේත් එක්කලා එකතු වෙලා හිත හට ගන්නකොට කියන මානසං අවස්ථාවේ හිතපත් වුණා. චිත්ත මනෝ මානස. ඊට පස්සේ හරි ආසයි. අර පැරණි ආස්වාද ක්‍රමක්‍රමයෙන් ඉන්න පටන් ගන්නවා. හදවතට සුවයක් දැනෙන්න පටන් ගන්නවා කාම සුවේ. ආරම්භක කාම සුවේ. රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම මේ ආදි වශයෙන් ඉස්සෙල්ලාම රූපකාම වලින් පටන්ගෙන මතු වෙලා එනකොට ඒක තමයි හාද වෙනවා. නැහ හිතවත් වෙනවා. දැන් නිදහස් මානසිකත්වයේ ඉඳ බෑ. තවත් වෙනක බැඳුරු හිතක් හට ගන්න. හටගත්තාම මොකද වෙන්නේ? ඒ චිත්ත ස්වභාවයෙන් කියන හදය අන හාද වුණා. හිතවත් හදාගත්තා ලෝකේ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ මොකද වෙන්නේ? ආයතරක පැරණි කාලේ තිබිච්ච අර ගති ලක්ෂණය පනපෙවිලා එනවා. පන්නරේ හිටිනවා. පන්නරේ තියනවා කියන්නේ හයි හති කරනවා. අන හද බැඳිච්ච එක පන්නරේ තබා ගන්න එහෙනම් දෙලි කරගත්තා. අන්නේ මානසිකත්වයටපත් වෙනවා කියනවා පණ්ඩරන් අවස්ථාවටපත් වෙනවා. දැන් මැනගත් ඒවායි දැන් ඇස කන දිව නාසය ශරීරය නිදහසේ තියන්න බෑ. ඉන්ද්‍රිය වශයෙන් තියන්න බෑ. මේ මැනගත් ඒවාට ආයතන කරගත්තා. දැන් ඇහැට රූප ආයතන කරගෙන, කන ශබ්ද ආයතන කරගෙන, දිවට රස ආයතන කරගෙන, නාසයට ගන්ධ ආයතන ඔය ආදි වශයෙන් එකතු කරගන්න. අන්න මැනගත් දේවල් වලට අනුව මනස ආයතනයක් කරගත්තාම ආයතනයක් මානසිකත්වයේ කිලිටි වුණා. දැන් කියනවා මනෝ මන ආයතනන් අවස්ථාවටපත් වුණා. ඊට පස්සේ ඒක අත්හරින්න හිතෙන්නේ. අනිත් නිදහස් වේට වඩා ඒක අග්‍ර කරලා හිතනවා. ඉන්ද්‍රිය කරගත්තා කියන්නේ රජ කරගත්තා අග්‍ර කරගත්තා. මැනගත් එක අග්‍ර කරගත්තාම මනී ඉන්ද්‍රියන් කියන අවස්ථාවට පදන තවත් කහට ගන්නවා. දැන් මොකද වෙන්නේ? බලාපොරොත්තු සහගත මානසිකත්වයක් විදායලා විඥාන වලටපත් වෙනවා. ඥානෙ තියෙන නම් බලාපොරොත්තු තියාගන්නේ මොනවා බලාපොරොත්තු වෙන්නේ? ඥානයක් තියෙන නම් බලාපොරොත්තු නැහැ. ඥානයක් නැති නිසා විකෘති වෙච්ච නිසා තමයි බලාපොරොත්තු ඇති කරගත්තේ. බලාපොරොත්තු සහගත මානසිකත්වයට කියනවා විඥාන අවස්ථාවටපත් වෙනවා. ඇහෙන් රූප බලන බලාපොරොත්තුව, කනින් ශබ්ද අහන බලාපොරොත්තුව, නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරන බලාපොරොත්තුව, දිවෙන් රස ගන්න බලාපොරොත්තුව, කයින් පහස ලබන බලාපොරොත්තුව, හිතේ හිතන බලාපොරොත්තුව කිය. මෙන්න මේ බලාපොරොත්තු සහගත මානසිකත්වයක් ගොඩනගාගෙන කාම ලෝකයට වැහැගත්තාම අන්න විඥාන අවස්ථාවටපත් වෙනා මානසිකත්වය. දැන් ඕකෙදි මොකද වෙන්නේ? අතීතය මතක් කරලා උපනංගව ගන්නවා. වර්තමානයේ වේ ඇලී ගැලී ඉන්නවා. මතු අනාගතයේ පැතුම් සහිතව ඉන්නවා. ඔය තුනේම අතීත අනාගත වර්තමාන තුන බලාපොරොත්තු සම්පූර්ණ කරගත්තාම කියනවා විඥාන ස්කන්ධ අවස්ථාවටපත් වෙනවා. අන්න උපක්ලේශණේ කහට ගැනිලා ඉවරයි. දැන් ආපහු යනකොට ඔන්නම් ඔය ක්‍රමයටම ආපහු යන්න ඕන. ඉස්සෙල්ලාම විඥාන ස්කන්ධයේ මිදෙන්න ඕන. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ යථාර්ථය තේරුම් ගන්නකොට මේ ලෝකෙ මට ඇහෙන් රූප වල්ලා මොනවා ගන්නද? කනේ ශබ්ද අහලා, දිවෙන් රස අරගෙන මේ ආකාරයෙන් මේ தත්ත්වය බලාපොරොත්තු මොකට ඇති කරගන්නේ? බලාපොරොත්තු ඇති කරන තරම් වටිනා දෙයක් ලෝකේ නැහැ. ඔන්න යථාභෝධය තුලින් උදෙන්ට ආවනම් ආර්යෝ විඥාන ස්කන්ධයෙන් මිදෙනවා. අතීතයේ සිහි කරලා බලාපොරොත්තු ඇති කරගෙන ආස්වාද විඳින්නෙත් නැහැ. වර්තමානයේ පැවැත්මක් අල්ලාගෙන බලාපොරොත්තු සහිතව ආස්වාද විඳින බලාපොරොත්තුවක් නැහැ. මතු අනාගතේ පතන බලාපොරොත්තුත් නැහැ. බලාපොරොත්තු තුනේ මිදුණාට පස්සේ විඥාන ස්කන්ධය මිදුණා. නැවතත් විඥාන ස්කන්ධය ගොඩනගන්න නැති නිසා යාර කියනවා විඥාන ස්කන්ධ නිරෝධයි. ඔන්න මුල පටන් ගත්තෙන්ටම සුද්ධ වුණා ඒ. අතීතයේත් නැහැ. මතු අනාගතේ බලාපොරොත්තුත් නැහැ. වර්තමානයේ ඉතලම ස්කන්ධය මිදුණා. අතීත අනාගතේ. හැබැයි තාම විඥාන තියෙනවා. විඥාන ස්කන්ධ නිරෝධ වෙලා තියෙන්නේ. දැන් විඥාන නිරෝධ කරගත්තොත් වැඩේ හරි. එහෙනම් ඇහැට පේනවා. ඒ ඒ පේන මොහොතේ බලාපොරොත්තු වෙනවා. ඒ මොහොත බින්දින්න. කන්ට ඇහෙනවා. අතීත අනාගත බලාපොරොත්තු වෙනකොට ඒ මොහොතේ අල්ලගෙන ඉන්නවා. අන්න ඒ අවස්ථාවත් යනවා විඥානයේ මිදුණා. රූප බලන, ශබ්ද අහන, ආග්‍රාණය කරන, රස විඳින, ස්පර්ශ කරන. මෙන්න මේ විදිහට විඥාන ස්කන්ධය බෙදුනහම අන්න තව කහටින් අහකට ගියා. මනී ඉන්ද්‍රිය. ඒවා අග්‍ර කරගන්නේ නැහැ. අග්‍ර කර ලෝකේ අග්‍ර කරන දෙයක් නැහැ කියලා දැනගත්තාම මනී ඉන්ද්‍රියන් වල බෙදුනා. ඒවට හිත ඇස කන දිවනාසය ශරීරයේ ලෝකයේදී පවත්තන බලාපොරොත්තු නැතුනහම අන්න අර මනී මේ ආව එතකොට මාසං හදයන් පණ්ඩරං මනෝමනායතන වලින් මිදුණා. ඊට පස්සේ හිතවත්නම් පවත්තන බලාපොරොත්තු නැහැ ඒ කීයේ වුණා. එතකොට හාදක මේක හදයන් වලුත් මිදුණා. චිත්ත මනෝ මාන සංකීර්ණ අවස්ථාව දැන් ඉන්නවා. මාන සංකීර්ණ අවස්ථාවට බලයක් නැහැ. සසර ගමනට බඳින්න. හදයන් අහගෙන තෘෂ්ණා ඉවරයි. තෘෂ්ණා ක්ෂයයි. තෘෂ්ණාව තියෙනකන් තමයි හදයන් වශයෙන් බැඳින්නේ. හිතවත්තු හැදීම. තෘෂ්ණාව ක්ෂය කළ බලන ලෝකෙත් එක තිබිච්ච හිතවත්කම් ඔක්කොම ඒවා. තෘෂ්ණා ක්ෂය වුණා නම් ඉතුරු වෙන්නේ මාන සංකීර්ණ මට්ටම. ඇහැට පේන රූපයක්. රූපේ හඳුනා ගන්නවා. කන්ට ඇහෙන ශබ්දයක්. ඒ ශබ්දෙත් හඳුනා ගන්නවා. ඒකේ බැඳිලා නැහැ. මෙන්න මෙතෙන්ට ආපුවාම මාන සංකීර්ණ මට්ටමේ ඉන්න. ওই මට්ටමෙන් එහාට ජීවිතේ දිනනකම්, පැවැත්ම දිනනකම් අහ කියලා ජීවත් වෙන්න විදිහක් නැහැ. ඔය ටික තිබුණාට ඇති ප්‍රශ්නෙකුත් නැහැ. සසර ගමනට හේතු වෙන්නේ. එනිසා කියනවා මානසං භාවයේ අපරිමාණ ඉතලා සෑහෙන ප්‍රශ්න ටිකක් අපි විස්තර කරගත්තා හිත මනෝ මාන සංහදයන් ආදි වශයෙන් කිව්ව විතරේ ඊළඟ තේරුම් ගන්න ඕනේ ටික ඒකෙම තව ප්‍රශ්නයක් තියෙනවා සංඥාව යනු කුමක්ද කියලා සංඥා කියන වචනයෙන් පෙන්වන්නේ වචනයෙන්ම තියෙනවා නිරුක්තියක් සං කියන්නා වූ එකතුව ඤ කියන්නා වූ දැනෙන ආකාරයට කියනවා සංඥා එකතුව දැනෙන ආකාරය. දැන් මේ ලෝකේ කිසිම දැනක එකක් දකින්න බෑ. එකතුවක්ම තමයි හැම වෙලාවකම දැක්කොත් දකින්නේ. සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කියන මේ කොටසට ගත්තොත් ලෝකයේ තිබෙන සියලු දේවල් සියුම් වේවා, ඝන වේවා, දුර වේවා, ළඟ වේවා, කෙබඳු ආකාරයෙන් හෝ අපේ දැනෙන ආකාරයක් ආවොත් ඒ දැනීම හඳුනාගන්නේ සමූහයක් එකක් වශයෙන් පෙනිලායි. ශබ්ද සමූහයක් එකක් වශයෙන් පෙනලා ශබ්ද සංඥාවක් එනවා. රූප සමූහය එකක් වශයෙන් එක් වෙලා රූප සංඥාවක් එනවා. දැන් කරත්තේ කියන සංඥා වෙන්නේ ඒකට අවශ්‍ය කරන ඔක්කොම අංගෝපාංග එකතු වුණාම. කෑල්ලෙන් කෑල්ල වෙන් කරපුවාම කරත්තේ කියලා සංඥාවක් අපිට එන්නේ නැහැ. මිනිසයා කියන එකේ කෑලි 32ට වෙන් කළොත් එහෙම කෑලි වෙන් වෙලා වුණාම මිනිස් රූපේ නැමැති සංඥාව එන්නේ නැහැ. අන්න සංඛ්‍යන්නාව එකතුව දැනෙන ආකාරය තමයි සංඥා කියන්නේ. එකතුවක් අපිට වැටහෙන්නේ නැහැ. මොන දේවල් හරි කමක් නැහැ. වැලි කැට වෙන් වෙන් වශයෙන් තිබුණොත් වැලි ගොඩක් දකින්නේ. වැලි ගොඩ කියන සංඥාව එන්නේ. වැලි ගැට එකතු වුනහම නැන සං වුනහම දැනෙන ආකාරය තමයි වැලි ගොඩ කියන්නේ. සංඥා. සංඥා කියලා 아무තු දෙයක් නැහැ. මායාවක් තමයි ඒ දකින්නේ. සංඥා පේනවා කියන්නේ ඒකයි. මේ රූප වෙන පිටක් වාගේ වේදනා දිය බුබුලක් වාගේ සංඥා මිරිඟුවක් වාගේ දකින්න කියලා පෙන්නනවා. මිරිඟුව කියන්නේ බලපුවාම පේන හරියක් මිසක් පේන දෙයක් ගිහින් අල්ලා ගන්න පුළුවන් දෙයක් නැහැ. ජලයේ වාගේ පේනවා. නමුත් එතන ජලය නැහැ. දීර්ඝෝපමාවක් වශයෙන් දීලා තියෙනවා. ඒ වගේ ලස්සන කරපුවාම ලස්සන දෙයක් පේනවා. ලස්සන කළා කියන්නේ පාට වර්ග එකතු කරලා ඊට අවශ්‍ය කරන්නා පසුතලයක ඒවා තැන්පත් කරලා යම් හැඩතලයකට ඒ විදිහට හැදුවට පස්සේ පේනවා චිත්‍රයක් කියලා එකක්. මේ චිත්‍රය කියන්නේ සංකීර්ණ එකතුවක් දැයි නැහැ. සංඥාවක්. සංඥා කියන එක හරියට ඒකයි. يعني මේ අපිට මේ අත්‍යර ධර්මයට අත්‍යවශ්‍ය නැති ඒවත් මේවා තියෙනවා. මේ පිටසක් වල ජීවීන් ආවයි කියලා තාවක් තියෙනවා. ඒක ඇත්තක්ද? නෑ. ඒකේ සත්‍යතාවය මොකක්ද ආදී වශයෙන්. ඉතින් මේවා ටික අපිට අත්‍යවශ්‍ය දේවල් නෙමෙයි. ඇත්ත වශයෙන් කියලා ඉතින් බැලුවොත් මේ ලෝකේ තියෙන උතුරු කුරු දිවයින අපර ගෝයානේ පූර්ව විදේහ ජම්බු ජම්බුද්දීපය කියලා මේ මනුස්ස ලෝක මිනිස්සුයෝ ඉන්න ලෝක හතරක් තියෙන බව පෙන්වනා මේ ධර්මයේ විග්‍රහ කරනවා. ඉතින් ඕකෙන් ඔය උතුරු කුරු දිවයින අපර ගෝයානේ පූර්ව විදේහය කියන ඒවා ඉන්න අයත් එන්න පුළුවන්. ආපුවා වෙනසක් වලකින් මෙහෙ ඉන්න දෙයක් නැහැ. මේ සක්වලියෙම ඉන්න අය ඔහොම ඉන්නවා හැංගවිලා තව. ඉතින් ඒ අය ආපුවාම අපි කියන්නේ ඔහොම තමයි. උතුරු කුරු දිවයිනෙන් ආපු කට්ටිය ආවොත් අපි දන්නේ අපි නා අගහර ලෝකෙන් ආවා කියලා. නමුත් උතුරු කුරු දිවයිනේ තියෙන මිනිස්සු. ඒක අපිට පේන ලෝකයක් මෙහෙ පේන්නේ නැහැ ඒක. සබා සිද්ධියෙම වැහිලා තියෙනවා විශාල ගණීවාන හිම වලාපටල වලින්. ඒ සීමාවෙන් එහා බැලුවහම මොනවද තියෙනවා කියලා හොයාගන්න බෑ. ඉතින් ඒ වගේ ආයතනයක් බලපුවහම ආයිත් ඒ වගේ ලෝකයක් තියෙනවා. ඒ රෝගී නම් මෙහෙ බැලුවොත් ආයේ අතරමැද තියෙන හිම බලාපට්ටු වලින් වැහිලා. ඉතින් ඒ නිසා ඒක හොයාගන්න බෑ. කිසිම දුරේක්ෂක වලටවත් මොනවා ගිහින් ෆොටෝ ගැහුවත් හොයාගන්න බෑ. ඒ පැත්ත වලාකුලක් වටනා මිසක් එකක් වැටෙන්නේ නෑ. නමුත් වලාකුලක් මැද්දේ ආයි ලෝකයක්. ආයි හිම වලාකුලක් මැද්දේ ආයි ලෝකයක්. ඔය වගේ තමයි හතරක් හතර පැත්තට මහා මෙර හතර පැත්තට බෙහෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ වෙයි නෑ නවීන තාක්ෂණය මීට වඩා දියුණු නම් ඒගොල්ලන්ට අක්‍රම තියෙනවා එන්නේ. ඉතින් ඒ වගේ මෙයාලින් එන්න පුළුවන් පියාඹන පිරිස අර මෙයා කියන්නේ සිව්වැ ඉඳලා එන අය. නමුත් අපි හිතන්නේ වෙනසක් වලකින් මෙහි ආවා කියලා. නමුත් ඒක එච්චර ඔප්පු කරන්න සිද්ධ නැහැ. ඉතින් එහෙම එකක් අපි දැන හොයාගන්න දැනගන්නත් නැහැ. මොකද ආකාශයට මේ යම් කිසි ආකාර කැමරාදී කරගෙන බලා ඉන්න උඩින් මෙහෙ එනකම්. හොරා උඩ බලාගෙන ඉන්නවා. මේ කියන්නේ අයිතිකාරයා උඩ බලා ඉන්නවා හොරාලන හොරා කකුල් දෙක අතරින් පැනලා යනවා. ඉතින් උඩ බලා ඉන්නවා කෝ නෑනේ හොරා කියනවා. බලනකොට මිනිහා කවුද වශයෙන් හොරා පැනලා ගිහින්. අන්න ඒ වගේ වැඩක් තමයි තියෙන්නේ ඉතින්. අය පිටාට වලින් පිටසක් වලින් එනකම් උඩ බලා ඉන්නකොට මේ සක් වලින් නෑ යටි යනවා. ඊට බලදි. හොයා ගන්න බෑ කොහෙන්ද ආවේ කියලා. ඉතින් ඒවා ටිච්ච ලොකු දේවල් නෙමෙයි. නමුත් මේ ධර්මයේදී මේවා පෙන්ලා තියෙනවා මිනිස්සු මුලා වෙන හින්දා. ඉතින් ඒවට පෙන්ලා දෙන්නේ නිවන් දකින්න අවශ්‍ය නෙමෙයි. ඔය ගැටලු හදාගෙන ඕවාම ඔළුවේ දරා ගත්තාම ඕක විසඳ ගන්නකම් බැරුව යනවා ඔයින් හැර යන්නේ. ඒකයි වෙන්නේ. මේ බුදු පිළිම ආලෝක නිකුත්තිය පිළිබඳ ඉතින් මේවත් මේ වගේ දේවල් තමයි. මේ ලෝකේ බහු හේතුකයි. එක හේතුවකින් නෙමෙයි. එක හේතුවකින් හැදෙන දේවල් තියෙනවා. දැන් අපි හිතමු වැස්සක් වහලා හිටන් විලක් පිරෙන්න පුළුවන්. යටින් උල්පතකින් වතුර ගලලා ඇවිදින නිසා විලක් පිරෙන්න පුළුවන්. මේ විල පිරෙන ක්‍රම දෙකක්. එහෙම නැත්නම් ලිඳක් පිරෙන්න පුළුවන් විදියට. බහැලා බහැලා වැහි වතුර එකතු කරලා ලිඳක් පිරලා පෙන්න පුළුවන්. ඒක ක්‍රමය. වැහි වතුර වැහලා පිරෙන එක. උල්පතකින් වතුර ගල්ලා ඇදලා ඉඳ පිරෙන්න පුළුවන්. තව ක්‍රමයක්. කාට හරි පුළුවන් ඔය ඉඩමක් එහෙම විකුණා ගන්නවා නම් හෙටයි විකුණන්නේ කියලා අද බෞද්ධ ගානක් ඇදලා ගෙනත් දාලා ඔය ඉඩම් පුරවලා තියලා අර මෙතන පෙන්නන ඉඩම. ඒ දේවල කටවන්ටන වතුර. ඉඩම ගන්නවා අර බැලුවට පස්සේ වතුර කඳුලක් නැහැ අරගෙන ඉඳලා ගියා. මේ විදිහට පුළුවන් වුණා පිටින් ගෙනහලා හොරේ වතුර පුරවලා ඉඳලා ඉඩම් පුරවලා පෙන්නන්න පුළුවන්. ඉතින් ඉඩක් පිරෙන ආකාරය දැක්කම මේක ඒක ආකාරයි. දැන් මේ ඉඩ පිරලා තියනවා කිව්වොත් අපිට එකපාර නිගමනය කරන්න බෑ. අර ක්‍රම දෙක තුනම දන්නේ කෙනා මොකද උල්පත් ඇති කියලා එක්කෙනෙක් කියනවා. මොකද උල්පත් වල ලිද පිරලා දැක්ක කෙනා එහෙම නිගමනය කරනවා. වැහි වතුර වල ලිද පිරලා දැක්ක කෙනා මේ දවස්වල වැස්සේදී මේ වැහැ පිරලා එන්නේ. එහෙමත් ගන්නවා. අර උපක්‍රමශීලී ක්‍රමෙ දන්නේ නැහැ. ඕක විශ්වාස නැහැ. ඕකට මේ හොරේ බවුසොල්ලේ වතුර ගියන් දාලා පුරලා අපි රවට්ටන්න ඉන්න කියලා එහෙමත් කියනවා. නමුත් ලිද පිරෙන ක්‍රම තුනක් ඔය කියන්නේ. උගන් මේ අපි ඇහැර දර්ශනේ පේන নানা ආකාර ක්‍රම තියෙනවා. කනට ශබ්ද ඇහෙන নানা ආකාර ක්‍රම තියෙනවා. මේවට එක එකට තියෙන මාධ්‍ය වෙනයි. ඇහැට රූප පේන මාධ්‍ය තියෙනවා එක එක ආකාරයි. කණ්ඩ ශබ්ද ඇහෙන මාධ්‍යයක් තියෙනවා ඒත් එක එක ආකාරයි. ඉතින් මේවා එක ආකාර නෙමෙයි. එක හේතුක නෙමෙයි. බහු හේතුකයි කියන්නේ ඒකයි. ඉතින් යම් කිසි දෙයක් තියෙනවා නම් ඉතින් ඔය වගේ පෙන්වන්න පුළුවන් කාරණා තියෙනකොට ඒකේ තර්කවාදිකුත් නැගෙනවා. දැන් අපි හිතමු වර්ණ වලින් වර්ණ සංකල්පය නිසා මෙහෙම එකක් පේන්න ඕනේ. එහෙන් එහෙම පේනවා කියලා විද්‍යානුකූල ක්‍රමයක් පෙන්වනවා. හැබැයි ඉතින් විද්‍යානුකූලම මේගොල්ලෝ කිව්වේ නෑ. මේ මේ මේ 2006 අගොස්තු පළවෙනි දා ඉස්සෙල්ලා වර්ණ සංකල්පනේ තිබුණේ නැද්ද? ඒ ක්‍රමයට ඇයි ඊට ඉස්සෙල්ලා දැක්කේ නැද්ද? නෑ ඇහැට පේන දර්ශන මායාවක් නිසා පේනවා කියනවා. ඉතින් ඔය අගොස්තු පළවෙනි දා ඉස්සෙල්ලා ඇස්වලට දර්ශන මායාව අහුවෙලා තිබුණේ නැද්ද? ශ්‍රද්ධාව නිසා භක්තිය නිසා මනෝමය වශයෙන් මැවිලා පේනවා කියන. ඉතින් ඔය ඉස්සෙල්ලා ශ්‍රද්ධා භක්තිය තියෙන නිසා හිටියේ නැද්ද? ඊළඟ ප්‍රශ්න ගොඩාක් එනවා ඒකට. ඉතින් ඒකට දර්ශනයක් මොනවා හරි මායාවක් ආවනම් ඉතින් මායාවක් හිතර වැටෙනා හිතර වැටෙන එකක් මිසක් ඒක ස්වභාවික භෞතික ලෝකේ ඇදෙන එකක් එකක් නා. ෆොටෝ ගහලා බලනකොට ෆොටෝ එක විතරයි තියෙන්න ඕනේ. ෆොටෝ එකේ අර මනසට වැටිච්ච එක තියෙන්න බෑ. නමුත් අර ITN දේවේ ෆොටෝ වලින් පෙන්වන්නේ නේද? මේ ඇස්ලා තියෙන ආකාරය. රස්මාලාව ෆොටෝ එකෙන් පෙන්වනවා. වීඩියෝ ගත කරලා. ඉතින් වීඩියෝ කැමරාවට ඇහි මායාව අහු වෙන්නත් බෑ හිතේ මායාව අහු වෙන්නත් බෑ. භක්තිය නිසා වැහිලා පෙන්ච් එකක් අහු වෙන්නත් බෑ. මොකද කැමරාවට හොර කරන්න බෑ. තියෙන එකක් නෙවෙයි තියෙන්නේ. කැමරාවට දෙක වැසලා තිබුණා. අර වගේ ක්‍රම නැතුව නෙමෙයි. එහෙම ක්‍රම තියෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ ඉරිදි ප්‍රාතිහාරය තහනම් කිරීමේදී වෙන්න පොයි කාරණයක් තමයි. මේ ඉරිදි බලයෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා වගේම ඒවා කරන්න පුළුවන් තවත් ක්‍රම තියෙනවා. බේත් ඖෂධ වැනි දේවල් වලින් කරන්න පුළුවන් ඖෂධ ප්‍රත්‍යයෙන් කරන්න පුළුවන් ඒවා තියෙනවා. මන්ත්‍ර බල වලින් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඉන්ද්‍රජාල මහ ඉන්ද්‍රජාලයෙන් මැජික් වැඩ වලින් කරන්න පුළුවන් ඒවා දින කරලා පෙන්නන ඒවා දිනනවා. මායා දර්ශන පෙන්නනවා. මේ විදිහට নানা ආකාර ක්‍රම දිනනවා. ඉතින් ඒවා දන්න මිනිසුන්ට සීල ගුණයක් මේ ඒ වගේම ධානයක් අවිඥාවක් අවශ්‍ය නැහැ ඒවා පෙන්වන්න. නමුත් ඉතින් අවිඥාවලිනුත් ඒ જાතියක් කරලා පෙන්වන්න පුළුවන්. එහෙම කරලා පෙන්වන්න මොකද කරන්නේ? අර මැජික් කාර්යයේ ඔකම එක දෙලා ඕකට මහා සීල ගුණයක් ඕනේ. ඔය පඬිලකම කරලා ඔකට අපිට පුළුවන් නෝ කියලා ඒක කරලා පෙන්නනවා. පෙන්නාට පස්සේ මිනිස්සු කියනවා ඔය කෙනා කියන්නේ මුලා වෙච්ච මිනිස්සු අපි නවත්තන්නලා යාවේ ගුරු චිවුරු දරාගෙන ලෝකවල මහරහතන් වහන්සේලා කියලා ඉදිරියලා තියන අය කියලා. අපි නවත්තන්න දාම අරු අර කසිපු විතර පෙන්නන්නේ. අන්න ඒවා කියනවා. ඒක අපහාසයක් වෙනවා. දැන් ඔන්න ඔයගේ සිද්ධි නිසා තමයි ඉරිදි ප්‍රතිහාරය පෙන්වීමේ නීජ කරලා පෙන්නවා. එහෙම අවස්ථාවන් නිසා මිනිස්සු අපහාස කරලා විනාශ වෙනවා. ඉතින් ඒ නිසා එහෙම අවස්ථා තියෙනවා. ඉතින් ඔය වගේ අවස්ථාවන්ට යම්කිසි අපි දකින්න මෙහෙම දෙයක්. ගතියට ගති ආකර්ෂණය කියලා එකක් තියෙනවා. මිනිස්යාගේ තියෙන මිනිස් ගතිය වලට මිනිස් ගතිය ඇති ඒ බන්දෝත් ආකර්ෂණය වෙනවා. ඒ ගතිය ඇති දිව්‍ය බ්‍රහ්මාදීන් හිටියොත් ඒ ආයත ආකර්ෂණය වෙනවා. ගතිය නරක නම් එහෙම මේ භූත ප්‍රේත ආදී කොටස ඊට අනුකූලව ආකර්ෂණය වෙනවා. ඒ જાතිය මිනිසියොත් එකට ආකර්ෂණය වෙනවා. හොඳ නරක දෙකටම හැම පැත්තකටම සමානව මේක තියෙනවා. සමාන ආකර්ෂණයක්. ගතියේ ගතිය. ඒ වගේම <clears throat> අපි යමක් හදපුවාම විශ්වයේ විහිදෙන ශක්තියක් විහිදලා පිටින්නේ තිය අනුකූලවයි. මේක වෙනස් වෙන්නේ නැහැ. මේක එක්තරා න්‍යාය ධර්මයක්. ගතියට අනුකූල දේ සමග තමයි සම්බන්ධ වෙලා පිහිටන්නේ. දැන් මේ ලෝකේ හැම දෙයක්ම ද්‍රව්‍ය වස්තු හැදිලා තියෙන සතර මහා භූතයන්ගේ. ඒවා මුල් කරගෙන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරේ සංකල්පණයන්ගේ ලෝකේ තැනින් තැන මේ හැම දෙයක්ම නිපදෙවිලා තියෙනවා. හැබැයි නිපදෙවිලා තියෙන සියලුම જાති සමාන ගති ලක්ෂණ නෙමෙයි පෙන්වන්නේ. මූලික ධර්මයේ සතර මහා භූත වුණාට සතර මහා භූතයන්ගෙන් ගොඩ නැගෙනේවා යම් කිසි ධර්මතාවයන්ට අනුකූලවයි ගොඩ නැගෙන්නේ. යහපත් දෙයට අනුව ඒවෙන් ගොඩ නැගුණොත් ඒකෙන් යහපත් ප්‍රතිඵලයක් පෙන්වනවා යහපත් ස්වභාවයක් පෙන්වනවා. ඒ සතර මහා භූතයන්ම අයහපත් ආකාරයට පිළිහිටුවාම අයහපත් දර්ශනයක් අයහපත් දෙයක් පෙන්වනවා. මෙන්න මේ ක්‍රමයට ලෝකේ ගති ලක්ෂණ අනුකූලව යම් යම් දේවල් එකතු වෙන ශක්ති විශේෂ දෙනවා කර්ම ශක්තිය, චිත්ත ශක්තිය කියලා අපි ඒකට කියනවා. අනික තමයි ක්‍රියා ශක්තිය. පුද්ගලයෙකුගේ ක්‍රියාත්මක කරලා හදන්න බුදු පිළිමයක් හදන්න පුළුවන්. හිතෙන් මනසට ගොඩනගාගත්ත සිත්තරෙන්ගේ රූපේ ඊට අනුකූල වන්නා රූපේ ඔව් තෙලිතුඩකින් යම් කිසි රූපයක් බවට ලෝක රූපයක් බවට මතු කරලා පෙන්වන චිත්‍ර වලින් එහෙම නැත්නම් යම් කිසි විදිහක මේ අර පිළිම් මොනවා හරි අවශ්‍ය කරන බදාම් වෙන දෙයකින් මොනවා හරි මතු කරලා පෙන්වන ලෝකයකින් මතු කරලා පෙන්වන්න පුළුවන් හැබැයි යාගේ මනසේ වැඩිච රූපයට අනුව තමයි හැඩතලයේ ගන්නෙ අන්න මේකේ තියෙන ගති ආකර්ෂණය දැන් බුදුරජාණන් වහන්සේගේ රූපය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ රූපේ දැක්ක කෙනෙක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක්ගේ ಗುಣ කියනකොට ಗುಣ රුවක් ඒ කියන දහම් තුළින් හිතේ මැවෙනවා. මේකත් එක්තරා ක්‍රමයක්. මොකද හේතුව ගති ගුණ, ගති හඳ, ගති රුව කියන. මෙන්න මේ යම් කිසි ගතියට අවශ්‍ය හඳයි, රුවයි, ගුණයයි කියන මේ තුන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය කියුවේ. එහා යම් කෙනෙක් ගුණය සිහි කරගෙන ඉන්නකොට ඒ ගුණය දුන්නේ යම් කිසි ගති රුවකින්ද, ගති හඳකින්ද. ඒ ගති හඳයි, ගති රුවයි දෙකේ ස්වභාවය ඔප් නැංගිලා මනසට පේනවා. එහෙනම් බුදුරයන් වහන්සේ මෙලෝ ජීවත් වෙලා ඉන්න දැන් ඉන්න ජීවමානව වැඩ ඉන්න අවශ්‍ය නැහැ. ඒ බුදු ගුණේ සිහි කරගෙන යනකොටත් ගුණේ ගුණ රුව පේනවා. ඒක තමයි ගති ගුණේ. ඒ ගුණේ හිතට එනකොට ගුණ රුව මැවෙනවා. තවත් දුරට ගිය ගුණ හඬ අහන්නත් පුළුවන්. ඒ වගේම හඬක් නාදයක් නිර්මාණය කළා නිර්මිත නාදයක් ශ්‍රවණය කරන්නත් පුළුවන්. දැන් ඒ නිසා බුදුරයන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න අවශ්‍ය නැහැ. ඒ හඬ අහන්න ඕන. ඒ හඬත් ඇහිය හැකි. ඒ සුවස් බැලිය හැකි. හැබැයි ඒ ගති ගුණේ තිබුණොත් මේ බුදු ගුණ කියන හැඟීමේ හැටියට බුදු ගුණ නොවන ගුණයක් අරගෙන හිටියොත් එහෙම ඒ જાතියේ සුවක් හඬක් නැගෙනවා මිසක්. ඒකෙන් බුදු ගුණ නැගෙන්නේ නැහැ, බුදුරුව නැගෙන්නේ නැහැ, බුදු හඬ නැගෙන්නේ. ඉතින් නවරහදී බුදු ගුණ ගාථාව යම් කිසි කෙනෙක් කියනවනම් ඒ තුලම සමාධිය නැගුණොත් එහෙම. ඒ ගුණරුව මතුවෙලා අපේ එනවා. තවත් දුරට මේ උපනංගා ගත්තොත් ඒ ගුණරුවෙන් හඳ නගන්න පුළුවන්. ඒ හඬත් නැගෙනවා අර කියන ස්වභාවයෙන්. දැන් එහෙම තියෙන සම්බන්ධතාවයක්. ඉතින් ඊතර යම් කිසි කෙනෙක් බුදු ගුණේ මුල් කරගෙන යම් කිසි ගති රුවක් ගුණ රුවක් ලැබුවා නිර්මාණය වෙලා නම් කෙනෙක්ගේ ගුණ රුව නැගෙනකොට හිතේ ඒ නැගෙන්නා වූ ගති ගුණයට අනුකූලව හිත තරංගයක් විහිදෙනා හැම කෙනාගේම. තම තමන්ගේ ගති ගුණයට අනුව. ඒ ගුණ හිතකින් ගුණ ගුණ මේ ආකාර ශක්තිය තරංගයක් විහිදෙනවා. ඒක ඊට අනුකූලයි. අනුකූල දෙයක් අනුකූල දෙයක් තරහා තමයි ඇදලා යන්නේ. දැන් බුද්ධ රූපයක් මුල් කරගෙන යම් කිසි කෙනෙක් ඒ විදිහ දෙයක් අත්තොත් ඒ රූපය ඒකට ඇදලා යනවා. හැබැයි ඒ කියන්නේ ඒකෙන් මතුවෙනා ඔප්නං වෙනදී අර වර්ණ සම්බන්ධය කියන එක නෙවෙයි ඒ වෙන්නේ. හැබැයි ඒකෙත් වර්ණ සම්බන්ධයෙන් ඔන්න එකක් නිෂ්පාදනය කරලා බලන්න පුළුවන්. මේ කාරණේ. ඉතින් මෙතෙන් දකින්න ඕනේ ඉතින් අයි අගෝස්තු පළවෙනිදා ඉතින් මේ විශේෂත්වයක් වශයෙන් හැමතැනම ප්‍රචාරය වුණේ. අනේ ඔය ඉතින් මමත් ඔක දැකලා තියෙනවා. ඒ වෙනකොට මං කාටවත් කිව්වේ නෑ. තව එහෙම කතාවක් නම් කවුරුවත් තවමත් කියලා නෑ. හැම කෙනෙක්ම කියලා තියෙන්නේ අර විදිහට මේ ස්වභාවයක්. ඉතින් මොකද මේ ගති හැම වෙලෙම මේ ගති ගුණය ගතිරුහා සම්බන්ධයි. ඒ නිසා ගතිරුවක් යම් තැනක නැගිනවා නම් ගතිගුණ සම්බන්ධව ඒ ගතිරුවත් එක්ක සම්බන්ධයක් ඒක. නා බුදුරුව යම්කිසි කෙනෙක් නිර්වාණය කළේ නිකන් නෙමෙයි මේ බුදු ගති ගුණයක් ඉදර අරගෙන ඒ ගුණයට අනුකූල රුවක් තමයි නිෂ්පාදනය කළේ. නැගපුවාම අර ගති සම්බන්ධතාවයේ අනුකූලතාවයක් ඒකේ තියෙනවා.